සදා සම්බන්ධ වීමක්නේ අප සතියකට විදිහට සම්මෝධදී පංචකාර භාවනාව සහ අපනිදහල් භාවනාව ගැන දේශනාවක් කළා. ඒ නැවත ප්‍රකාශ කරන්නයි අපට ඇරෙමක් කළා. සාමාන්‍යයෙන් අප එකම දේශනාවක් නැවත ප්‍රකාශ කරන්නේ නැහැ. මේ සින්නත් දැන් තව දින තුනක් හතරක් විදිහේ භාවනා කරන්න බැරි නිසා මේ සින්නත් දැන් තව දින තුනක් හතරක් විදිහේ භාවනා කරන්න බැරි නිසා මේ පණිදාය භාවනාව සහ අසන්නදාය භාවනාව ගැන කරුණු දැනගෙන යන පිළිපදීම සුදුසු වන දෙයින් අපි මේ දේශනාව නැවත ප්‍රකාශ කිරීමට අදහස් කරනවා. නමුත් ඒ ආකාරයෙන්ම නම් කොහොම වුණත් දේශනා කරන්න බැහැ. මෙම සුදෝගී දේශනාව සිදු වේ. යකෝ අවදාන සම්පන්න. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ වික්‍රම මහසේලා පොළොස්සක් <clears throat> වශයෙන් වික්‍රම මහසේලා වැඩ සිටින ආස්තනයේ ආස්තනවලට ගිහිල්ලා ඒ වික්‍රම මහසේලා වික්‍රම මහසේලාට අත්යෙන් ගමන මම ශාසනා කළා. භාවනාව උපදෙස් දුන්නා. ධර්මයේ කියලා දෙනවා. ඒ භවනා උපදෙස් ඇතිවීම තුළින් සමහර මේ මහන්සියලා නිවන් පවා අවබෝධ කරගන්නවා. මෙලෙසින් ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් විස්මී පක්ෂ ආශ්‍රමයක වැඩම කළා. එහිදී ඒ විස්මී මහත්මයා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අපේ සිත නැවත නැවත මුලින් ඒකමන අප වාසය කරනවා එනිස වාසය කිරීම නිසා කලින් තිබුණාට වඩා වැඩි සියුමක් අපට දැන් ඇති බව දැනගන්න පුළුවන් මේක ආනන්ද ස්වාමීන් වහන්සේ අනුමත කරලා ඒ ඇයට දහම් කතාවක් කියලා සතර සතිපට්ඨාන ධර්මයේ යෙදෙන්නේ ප්‍රකාශ කරන වැඩි අසතෝ ආත්මා ආනන්ද උත්සා විඥා සංඥාපකාර සංලප්පස්සා සමාධිස්සා සම්පේයස්සා සම්පහස්සා උත්සාහන අක්ෂමී එක්ක මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානය වැඩිම තුලින් ඒකේ විශේෂයක් ලැබෙන එක අනුමත කරන සාහනකට කතාවක් කරලා අවබෝධකට උනන්දු කරලා බුදුරජාණන් වහන්සේ වදාවතේ වැඩි බවයි දැක්කේ. බුදු සයන්න් වහන්සේට ගොස් මේ කොට සැලකලා. ස්වාමීන් වහන්සේ මේ විස්මී ආස්තමයේ සිටිය මේ විස්මී වහන්සේලා මෙලෙසින් මට ප්‍රකාශ කළා. බුදු සයන්න් වහන්සේට වදාරනවා එවනේ සම්මානන්ද එවනේ සම්මානන්ද යෝනි කුත්‍යානන්ද දුක්ඛා විඥාන සකසුසත්පත්තාමේ සුපච්චිතේ සෝයදති සත්‍යං පාඨං සං පුරාණ කුසේනාසනම් විශේෂ සංඥාන සිටියි. මේ අදහස ඒවනේ සන්නානන්ද, ඒවනේ සන්නානන්ද, ඒකේමමයි ආනන්ද, ඒකේමමයි. යම් යෝගිකෝ ඥානන්ද වික්වා වික්ණේවා ආනන්ද යම් කිසි පිටක්කෝ වික්ණයක් විසින් හෝ නැත්නම් යෝගාවතරේ වශයෙන් විසින් හෝ සතරසත්පත්මාන සුපතිදෙස්සෝ ජගතේ මේ සතරසත්පත්මාන ධර්මයන්ගේ මෙතෙත් මනමින් පිළිස්වාගෙන වාසය කරනවා නම් උලාරම් කුක්කෙන් නාපරම් විශේෂ සංඥානිස්සතියේ කලින්ට වඩා විශේෂ ජීවනයක් තියෙනවා කියන එක සමාජම දැනගන්න පුළුවන් වෙනවා. දැන් මේ දිනවල බොහෝ කාලෙක සිටේ සතර සත්පත්මාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් භාවනාව කරනතුණා ඒ නිසා මේ හැට දැනගන්න පුළුවන් වෙන්නේ ඕන අපිට කලින් තිබුණාට වඩා දැන් දිනුවක් තියනවද නැද්ද කියන එක. හරියට සතර සතිපට්ඨාන භාවනාවේ නිරතුණා නම් ඒ දැනුම සමාධියේ කුසලයෙන්ම ඇති වෙනවා. කොහොමද සාමාන්‍ය කෙටියෙන් අප කතා කරන්න මේ පිළිබඳව එතකොට මේ අයගේ දැනුම සම්බන්ධ භාවනාවේ දියුණුව ගැන මේ අයතන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. සමාධියදී මේ කොයි අවස්ථාවේද කලින්ට වඩා සමාත දැන් මේ සතරසත්පත්තන භාවනාව තුළ දියුණුවක් ලැබී ඇද්ද නැද්ද කියන එක මේ අයතන තීරණය කරන්න පුළුවන් වෙනවා. මේ සතරසත්පත්තන භාවනා කරන්නට පෙර යම් කෙනෙකුට මේ ඇඟ සහ සිත නාම රූප දෙක වෙන් කරලා වෙන් කරලා දැනගෙන භාවනා කරන්නට බැරි වුණත් සතර සතිපට්ඨාන භාවනාවේ ඉරිසවන කෙනෙකුට ඇඟ සහ සිත නාමයේ සහ රූපයේ වෙන් කරලා වෙන් කරලා භාවනා කරන්නට පුළුවන් වෙනවා. මේ පස්සේ ඇති වෙන දියුණුව පොත්පත්වල තියෙන දැනුමට අනුව නෙවෙයි මේක නාමයේ මේක රූපයේ මේ ඇඟ මේක සිත කියන නෙවෙයි සමාසන පැහැදිලිව මේක ඇඟ වෙනම ධර්මයක් සිත වෙනම ධර්මයක් ඒ දෙකේ සම්බන්ධතාවය මේකේ කියන පැහැදිලිවම අවබෝධයක් ඇති වෙනවා නම් ඒකත් එක්තරා විදිහක ලාභාල ජීවනයක් පසු වෙන සතුටපත්න භාවනාවක් වෙනවා. මේ ජීවන ලබපු කෙනෙකුට මේ රූපස්කන්ධයේ තියෙන ධාතු කොටස් හතර මූල ධාතු කොටස් හතර පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන කොටස් හතර කලින් නැසා තිබුණත් කලින් කියවා තිබුණත් ඒ දැනුම නෙවෙයි භාවනාව තුළින් සත්‍යත් වශයෙන්ම අවබෝධ වෙනවා නම් මගේ ශරීරයේ හැදී ඇත්තේ නිර්මිත වී ඇත්තේ අන්තිකෝකින් නෙවෙයි මෙන්න මේ හතර මහා භූත ධර්මයන්ගේ මේක තමයි පඨවි ධාතු මේ ආපෝ ධාතු මේ තේජෝ ධාතු මේ වායු ධාතු කියලා පැහැදිලිවම භාවනාව තුළින් දෙන්නේ වශයෙන් දකින්නට පුළුවන් නම් ඒකද සතිපට්ඨාන භාවනාවේ කලින් තිබුණාට වඩා දිනුවක් වූ ලැබුවා කියලා උත්සාහ කරන්න පුළුවන් කියන්නේ පුළුවන්. මෙලෙස තවදුරටත් භවනා කරන කෙනෙක් සිටිනම් මේ සිත තවත් කොටස් වලට බෙදලා උරුපෙන් ඉන්නට වළන්නත් පුළුවන් ශක්තියක් උද්ගත වෙනවා. මේ සිිතේ ඉන්න වේදනාවක් කියනවා. මේ වේදනාව සුඛ වෙනවා, නැත්නම් දුක වෙනවා, නැත්නම් නැදහත් වේදනාවක් වෙනවා. මේ සිිතේ සංඥාවක් තිබෙනවා. මේ සිිතේම ආකාරක දීවිගන්න සංස්කාර තියෙනවා. මේ සිිතේ දැනීමක් තියෙනවා විඥානයක්. ඇගේ පහළ වෙන සිතක් තියෙනවා, කනේ පහළ වෙන සිතක් තියෙනවා, නාසයේ පහළ වෙන සිතක්, දිවේ පහළ වෙන සිතක්, ශරීරයේ පහළ වෙන සිතක්, මනසෙන් පහළ වෙන සිත. එනවා මෙතනින් මෙතේ මේ සිත් වර්ග හයක් තියෙනවා කියලා පැහැදිලිවම භවනාව තුළින් අත්දකින්නට පුළුවන් නම් අර කලින් එක්කනට වඩා මොහුගේ දින දැනුම තවත් දියුණු වෙලා භවනාවෙන් තවත් අධිරත් ඉදිරියට සබලයි. මෙලෙස භවනා කරන යෝගාවචරයට ඒ සතර සතිපට්ඨාන භාවනාවේම නිරත වෙනවා නම් නැවත නැවත මේක තමයි පංචස්කන්ධය කියලා. එන්න මේ රූපස්කන්ධය මේකේ. වේදනාව කියන්නේ මේකේ වේදනාස්කන්ධය. සංඥාව කියන්නේ සංඥාස්කන්ධය මේකේ සංස්කාරස්කන්ධය මේකේ විඥානස්කන්ධය මේකේ කියලා. අපේ තියෙන ඇඟිලි පහ වෙන් කරලා මේ ඇඟිලි පහ පස් ආකාරයෙන් දකිනාස්සේ මේ පංචස්කන්ධය පස් ආකාරයෙන් දකින්නට පුළුවන් නම් දෙන්නේ දෙන්න වශයෙන්. පොත්පත්වල දැනුමකින් නෙවෙයි අසා ඇති දැනුමකින් නෙවෙයි නැත්නම් කියලා ඇති දැනුමකින් නෙවෙයි සමාධි භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂ ලෙස මේ පංචස්කන්ධය වෙනින්ම දකින්නට පුළුවන් නම් එය සතර සත්‍යපඥාන භාවනාව තුළින් පසුව ඇතිවන දිනුවා යම් කිසි කෙනෙක් නැවත නැවතත් මේ සතරපඥාන භාවනාවේ යෙද වෙන විට මේ ඊයේ අප ප්‍රකාශ කළ විදිහට මේ පංචස්කන්ධයේ ඇතිවන හේතුන් දකිනවා නම් රූපත් සංදේ තියෙන මේ සිස්මෝ වේදනා සංඥා සංකාර විඥාන කියන අනිත් ස්කන්ධය කියන සංදේ මේකයි කියලා ඒ හේතුව දකින්නට පුළුවන් නම් කලින් නොදකපු ඒ හේතුව දකින්න විට තමා මේ භාවනාවේ දැන තවත් හදියක් ඉදිරියට ගොස් දියුණුවේ සිටින බව අවබෝධ කරගන්නට පුළුවන්. මුලානම් කුක්කේ නාතනම් විශේෂ සංඥානිත්‍යතිති. ඒකයි බුදුරජාණන් වහන්සේගේ වචනේ සතරසතිපට්ඨාන භාවනාවේ නිරත වෙනකොට කලින්ට වඩා වැඩි පසුවට පසුවට දියුණුව ඇති වෙන බව දැනගන්නට පුළුවන් වෙනවා. මෙසේ පංචස්කන්ධයේ සමුදය දැකලා ඉතින කෙනෙකුට මේවා අනිත්‍ය යන ආකාරය කියනවා නම් මේවා දුකක් බව වැටහෙනවා නම් මේවා සම්මත ඕනෑ විදිහට පවතින්නේ නැති අනාත්ම ධර්ම කියලා වැටහෙනවා නම් පොත්පත්වල දැනුමකින් නෙවෙයි ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඇති කරගත් අවබෝධයකින් නෙවෙයි භාවනාව තුළින් ඇති පිටස්සක් අවබෝධය තුළින් මේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බවය දැකලා නම් ඒකත් සතර සතිපට්ඨාන භාවනාව තුළින් ඇති වෙන පසුව ඇති වෙන දිනුවා. යම් කිසි කෙනෙක් තවත් ඉදිරියට දිනු භාවනාව කරගෙන යනවා නම් මේ විදර්ශනා ඥාන පරම්පරාවල් සමාගයේ පිටතට ඇතිවෙනවා නම් උද්‍යප්පේනාන මංග ඥාන බලපත්තා ඥාන ආදී වශයෙන් දැක්වෙන මේ විදර්ශනා ඥාන සමාගයේ හදවත තුළින් මතුවී මතුවී එනවනම් කලින් තිබුණාට වඩා දැන් මේ සතරසත්පත්තාන භාවනාව තුළින් මගේ ජීවණයක් ඇත කියලා කෙනෙකුට ප්‍රකාශ කරන්නට පුළුවන්. යම් කිසි පුද්ගලයෙක් සමතලද භාවනා කරගෙන යනකොට මේ සංස්කාර වල මේ මේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පස්යෙන් බල බලා සිටින එක මගේ සංස්කාරය තුළ දැන් සතර සතපට්ඨාන ධර්මයන් වැඩිලා සම්මා ප්‍රධාන ධර්මයන් වැඩිලා ඉද්ධිපාල ධර්මයන් වැඩිලා පංචේන්ද්‍රිය ධර්මයන් මෙලෙසින් වැඩිලා පංච බල ධර්මයන් මේ ආකාරයෙන් දියුණු වෙනවා සත්‍ය බොත්සංග ධර්මයන් දැන් මෙලෙසින් මගේ සිත තුළ වැඩිලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මම මෙලෙසින් මේකත් පා ගමන් කරලා කියලා. එනකොට පැහැදිලිව අත්දකින්නට පුළුවන් මේ සතරසතිපට්ඨාන භාවනාවේ නිරත වීමෙන් එලෙස මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් සමාගයේ සිත තුළ වැඩි යටි ආකාරයේ දකින්නට පුළුවන් නම් එය සතරසතිපට්ඨාන භාවනාවෙන් දැනෙන පසු ලැබෙන දියුණුවක්. මේ අය කල්පනා කරන්න ඕනේ දැන් අපේ භාවනා මෙතෙක් කල් අපි කළා කොයිසත්යේ දබ දැන් මේ සිටින්නේ කියලා. යම් කිසි කෙනෙක් මේ ධ්‍යානත භාවනා කරගෙන කරගෙන යනකොට අර කියපෝ නාම රූප දෙකේ නැත්නම් මේ අපේ ඇඟිලි අනිත්‍ය බව වැටහිලා දුක්ඛ බව වැටහිලා අනාත්ම බව වැටහිලා මේ හත්යේ කුජලයේ ගන්නට කිසි දෙයක් නැත ශූන්‍යයි කියලා කිසි බව දකින්න පුළුවන් නම් ඥානක් තියෙනවා ආත්මය වෙනවා ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් ශූන්‍ය බව දක්නට පුළුවන් නම් එක් බව දක්නට පුළුවන් නම් ඒකත් අර කලින් නොදපු නොද කලින් අත් නොදැක්ක විශේෂ දියුණුවක් සතර ප්‍රතිපත්තහන භාවනාවේදී භාවනාවේ නිස්සර වීම තුළින් මේ විදිහට භාවනා කරගෙන යන පුද්ගලයෙකුට මේ දුක්ඛ සත්‍යය කියන්නේ මේ පංචස්කන්ධයේ පැවැත්මය මේ ඇද මේ සිතේ පැවැත්ම මේ කාන්ත දුක්ඛය මේ දුක් මේ ඇඟට මේ සිතට යම් සංහාවක් අවස්ථාවක් සංලයක් කාලයක් තියෙනවා නම් එවැනි අදහස් ඔක්කොම දුක ඇතිවීමේ හේතුවය මේ දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව වැටහීම තිබිය යුතුය කියන අවබෝධය ඇති වෙනවා නම් අන්න ඒකත් පසුව ඇතිවන ජීවණවත් සත්‍ය ප්‍රතිපදාන භාවනාව තුළින් යම් කිසි කෙනෙක් තවදුරටත් භවනා කරගෙන කරගෙන කරගෙන යන විට මේ අනිත්‍ය ආදී දුක්ඛ අනාත්ම ශූන්‍යතා ආදී අරුණ වැටීලා ඊට පසුව යැදෙන මේ මේ භවනාව සාර්ථක වූ ආත්පසුව සක්කාය විච්ඡේ සමාධියකින් දිවි ගොස් විචිකිච්ඡාව දිනෙහිව සීලබ්බත පරමාර්ථ දිනෙහිව සෝවාන් මාර්ගය සාක්ෂාත් කළා මම සෝවාන් ඵලය සාක්ෂාත් කළා කියලා කියන්නට පුළුවන් නම් එහෙම කළා නම් ඒකත් සතර සතිපට්ඨාන භාවනාව තුළින් ලක්දකන පසුව අත්දකින්නේ දිනුවා මේ මුත්‍යාට යම් කෙනෙක් භාවනා කරනවා නම් තමාගේ සිත තුළ කලින් කාමච්ඡන්දේ ඕලාරික වශයෙන් තිබුණා. පටිගය ඕලාරික වශයෙන් තිබුණා. දැන් මගේ සිත තුළ කාමච්ඡන්දේ තුනී වෙලා පටිගය තුනී වෙලා කියන අවබෝධය පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ ලෙසම පෙනී යනවා නම් එය සතර සතිපට්ඨානෙ පසු වස්තන දිනුවා. අවුරුතත් භවනා කරන පුද්ගලයාගේ සංස්කාර තුළ අනේ මගේ හිත තුළ කාමරා ගානසේ පට ගානසේ මේ කාමරාගේ පටේ නැවත නූපදින විදසින්ම ඉවත් වී ගොස් තිබෙන්නේ නිරුද්ධ වී ගොස් තිබෙන්නේ කියන අවබෝධය කියනවනම් එයක් සතර සතිපට්ඨාන භාවනාවෙන් ලැබෙන පසුව ලබන දියුණුවක් තවදුරටත් එහාට භාවනා කරන පුද්ගලෙක් කියනවා ඔහුට මේ සියලුම ප්‍රේතයන්ගෙන් සිත පිරිසුදු භාවයට පත් වෙන අර්ථවත් ඵලය ලබන්නට පුළුවන් ඒ අර්ථවත් ඵලය ලැබුවා නම් අනේ මේක මා කලින් මලබුකෝ සතර සතිපට්ඨාන තුළින් ගන්න දිනුවක් කියලා පැහැදිලිවම නිර්භයම ප්‍රකාශ කරන්න පුළුවන්. යම් කෙනෙක් මේ සතර සතිපට්ඨාන භාවනාවේ නැවත නැවත වාසය නිදී වාසය කරනවා නම් මේ අනිත්‍ය සමාධි, අපනිච්ච සමාධි, ශුන්‍ය සමාධි ආදී ඒ විදර්ශනා සමාධියන්ගේ සමන්නාලට වෙලා ඵල සමාපත් වලින් නිජතව වාසය කරන්නට පුළුවන් නම් ඒකත් මේ සතර සතිපට්ඨාන භාවනාව තුළින් පසුව අත්දකින්නට පුළුවන් වන විශේෂ දියුණුවක්. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා ඒකේ සන්නානන්ද, ඒකේ සන්නානන්ද, ඒකේ හිමමයි ආනන්ද, ඒකේ හිමමයි ලෝල්පෝටි ආනන්ද වික්ඛවා වික්ඛුනාත සත්පත්ථානයේ සුපත්ත චිත්තෝ විරති යම් කිසි දුෂ්කල්පෝ වික්ඛවා පිටිය මෙතනියක්ෝ ලෝභාවචරික්ඛෝ මේ සතරපටිපත්තන ධර්මයන්ගේ නිකට වෙලා සිටිනවා නම් නැවත නැවත සතරපටිපත්තන භාවනාව කරනවා නම් ඔහුට සත්‍ය සම්පාට සංගමනෝට බලාපොරොත්තු වෙන්න පුළුවන් පුරාණ පුද්දේනාතරම් විශේෂ සංඥාණකදී පසුවට පසුවට විශේෂ විශේෂ දියුණුවක් ලබා ඇති බව දැනගන්නට පුළුවන්. කුමක්ද මේ සතර සතිපට්ඨානය කියන්නේ? පතමේසු චක්සු මේන වෙනසලා බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද බික්ඛෝ කායේ කායානුපස්සී විරති ආකාපේ සංකදාන සතිමා විනීය ලෝකේ අභික්ඛා දෝමනස්සං වේදනා සංවේදනානුපස්සී විහෙති චිත්තේ සිතානුපස්සී විහෙති ධම්මේ සෝ ධම්මානුපස්සී විහෙති ආසාපේ සම්පජාන සත්‍මාවදී විදෝකී අවිද්‍යා දෝමනස් සම්බන්ධ මේ කාය අනුපස්සනා වේදනා අනුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයේ ආනන්ද මා මෙහිදී ප්‍රකාශ කළේ කියලා වඩා මෙන්න මේක පස්වල උන්වහන්සේ පණිදාය භාවනාව කුමක්ද කියන එක විස්තර කරන්නේ එතකොට බුදුදානන් මහන්සිය වදාරනවා සත්‍ය ආනන්ද වික්ඛෝ කායේ කායන් පස්සිනෝ විරතෝ කායගම්මනවා උප්පජිත කායස්මින් පරිලාභෝ චේතසෝවා ලීනත්තං බහිද්ධාවා චිත්තං විචීපති මෙලෙස ආනන්ද යම්කිසි පුත්‍රේ වික්‍රම වික්ෂණයක් හෝ යෝගාවචරේ මේ කායානුපස්සනාවේ නැවත නැවත වාසය කරන විට කායගම්මනවා උප්පජිත කායස්මින් පරිලාභෝ මේ කයේ අරමුණු කරගෙන හෝ කයේ පරිලාපයක්, කයේ දුකක්, කයේ පීඩාවක් ඇති වෙනවා. ඕක. නැත්තම් බයිස්තාවා චිත්තම් විච්ඡේදේ මේ අරමුණේ සිට දැහැරට යනවා. චේතසෝවා ඉන්නස්සම් සිත හැකිලෙනවා සීන මිත්‍යයට නිදිමතට ගත වෙනවා. මෙන්න මෙහිදී පිටුපදී අප ආකාරයේ ළඟට බුදුරජාණන් වහන්සේ වදාළනවා. තේනහානන්ද වික්ුණා පිටිදීව පාතාදිනී නිමිති සිත්සම්පන්නයි තබ්බං අන්න ඒක ආනන්ද ඒ යෝගාචරය විසින් අර කරකලා සිටින ලද කායානුපස්සන ආදී සතර සතිපට්ඨාන ධර්මයන් නවත්තල පාසාදිනී නිමිති සිත්සම්පන්නයි තබ්බං සිත ප්‍රසාදයට පත් කරන භාවනා අරමුණකට සිත හසු වෙන සිත යොමු කරන්නට ඕනේ ඒ කියන්නේ දැන් ගමනක් යන පුද්ගලයෙක් සිටිනම් දිගින් දිගටම ගමන යනකොට විහිසට පත්වන විට අර වෙනස නිවා ගැනීමට පසකට වී සෙවනකට වී ගිදා නිවාගෙන නැවත ගමන ආරම්භ කරන්නාසේ මේ කායයන් කායයන් පස්නාවේ භාවනාවේ නිරත වන පුද්ගලයාට මෙලෙසින් මේ කයේ දුකක් හෝ සිතේ කිසිත් භාවයක් හෝ සිතේ හැකලන ස්වરૂපයක් වෙනින් බාහිර උපද්දර වශයෙන් නොව අභ්‍යන්තර වශයෙන් වෙන උපද්දරයක් වෙනින් නොත් අන්න එහිදී බාර කායානුපස්සනා භාවනාව නවත්තලා අපි දෙස්මිතිදේ පාසාදනීය නීත්‍යයේ සම්බන්ධයි සම්බන් යම් කිසි සිත ප්‍රසාදයේ පච්චරණ අරමුණක සිත පවත්වන්නට ඕනේ. මේදී අදහස් කරන්නේ නිකන් දුකක් ආපු ගමන් මේ පැත්තට හැරෙන්නට ඕනේ. සිත විස්සිත වෙච්ච ගමන් හැරෙන්නට ඕනේ කියලා. එහෙම නෙවෙයි කායනුපස්සනාවේම නැවත නැවත විදීමට බැරි වෙන තරමට කායේ දුකක් ඇතිවෙනවා. සිත නැවත කායයන් පස්සනාවේ යෙදෙන්නට බැරි වෙන තරමටම සිත නොයෙක් කරුණු කරා දුවනවා නම් කායයන් පස්සනාවේ යෙදීමට අපොහොසත් වන අන්දමටම සිත සීමන දෙයක නැත්නම් නිර්මතතාවදී ධර්මයන් පිටවෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ආසාදෙනිය සිටිතේ පාසාදෙනිය නම් සිටිත ප්‍රසාදයට පත් කරන අරමුණට සිත පිටවෙනවා මොනවාද සිත ප්‍රසාදයට පත් කරන අරමුණ යම් කිසි කෙනෙක් ධ්‍යානයක් ලැබලා තියෙනවා නම් මේ ධ්‍යානයට පිටපත් කර ගැනීම පාසාදනය වෙන්නේ ඉස්සක්. එසේ නැමැති කෙනෙක් නොමැති කෙනෙක් සිටිනවා යම් කිසි කෙනෙක් ඵල සමාතකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් සමාල බුදු සෝවාන් ආදී මාර්ග ඵලයක ඵලයකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒ ඵල සමාතක් පාසාදනය වෙන්නේ ඉස්සක්. මේ නැති කෙනෙකුට යම් කිසි කෙනෙක් මේ ආනාපාන භාවනාවේ යෙදෙලා දීපපට සංවේදී වස්තුති ස්වාමී දිනෙකට දීපපට සංවේදී පත ස්වාමී සික්කතේ සුඛපට සංවේදී පත ස්වාමී සික්කතේ සුඛපට සංවේදී පත ස්වාමී සික්කතේ කියන කොටස් දෙක ආනාපාන සති භාවනාවෙන් ලැබෙන ප්‍රීතිය අත්දැකීම සුඛේ අත්දැකීම ආස්වාද ප්‍රාස්වාද භාවනාවේ නිරතවන්නට පුළුවන් නම් ඒකත් සිත ප්‍රසාදයට පත් කරන නිසා මේකත් කරන්නට බැරි කෙනෙක් සිටිනවා යම් කිසි යෝගාවචරයට හැකියාවක් ලැබෙනම් ප්‍රීති සම්බොජ්ජංගේ මෙතෙක් කියලා මාගේ සංකාණය තුළ පහළ වේවා කියලා ඒ බොජ්ජංග භාවනාව සමාගයේ තුළ වැඩි ඇතනම් ඒ ප්‍රීති සම්බොජ්ජංගේ උපදවාගෙන විනාඩි 30 40ක් හෝ කැමති වේලාවක් සිටින්නද පුළුවන් නම් ඒකත් පිට ප්‍රසාදයට පත්වන ගමන භාවනා අරමුණක් මේ කිසිවක් බැරි කෙනෙකුට මෛත්‍රී භාවනාවේ නිරත වීම සිත ප්‍රසාදයට පත් කරනවා ඒ භාවනාව තුළින් කරුණා භාවනාවේ නිත්‍යවීම නැත්නම් මුදිතා භාවනාවේ නිත්‍යවීම තුළින් සිතේ ප්‍රසාදේ ඉපත් කරන්න පුළුවන්. එලෙසින්ම බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා නම් ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම් සංඝානුස්සති භාවනාවේ යෙදෙනවා නම් ඒවත් සිත ප්‍රසාදේට පත් කරන අරමුණු. එතෙන් අර කායන වස්නාවේ නිරත වී සිටින භාවනාව අත්හැරලා මෙලෙසින් සිත ප්‍රසාදයට පත් කරන අරමුණක සිත පිහිටවනවා. අන්න ඔහුට සත්‍ය කිසිසේ පාසාදනීය නිමිත්තේ සංකල්පයි දයිතෝ මෙලෙසින් සිත ප්‍රසාදයේ පත් කරන අරමුණේ සිට නැවත නැවත පිහිටුවාගෙන සිටින විට කාමච්ඡන් ධායති සම්පුත්ත තීති ධායති තීමනසකාලෝ පස්සම්මති පස්සද්ධකායෝ සකාමේදීති සුඛිනෝ සිත්තං සමාධියති මෙලෙසින් බුදුරජාණන් වහන්සේ වදාළා මේ මේ විදිහට ප්‍රසාදකය දෙකෙන අරමුණට නැවත නැවත සිත පිළිගන විට සාමච්ඡන් ජායති සිතේ ප්‍රබුද්ධ භාවයක් ප්‍රබෝධමත් භාවයක් ඇති වෙනවා මේ භාවනා සාර්ථක වීමට ඉතාමත්ම අවශ්‍යයි සිතේ ප්‍රබෝධමත් භාවය සිතේ ප්‍රබුද්ධ භාවය එහෙම සිත ප්‍රබෝධමත් වන්නේ නැත්නම් සිත නිකන් ওই ඇකිලින ස්වરૂපයෙන් පවතිනවා නම් භාවනාව හරියන්නේ නැහැ ඒ නිසා මේ කාමොද්දන් ජායති ලපටි පිළිගත් අවස්ථාවක් බෝධමත් අවස්ථාවක් සිත බෝධයට පත්වන අවස්ථාවක් මෙන්න මේ සත්‍යයේ උද්ගත වෙනවා ඒක අපේ භවනා තුළින් අපිට ලැබෙන්න ඕන ධර්මයක් සිතේ තියෙන ප්‍රබුද්ධ භාවයේ ප්‍රබෝධමත් ස්වરૂපේ සමුදිකස්ස දීති ගායති සිත ප්‍රබෝධමත් වුණාට පසුව ප්‍රීතියක් ඇති වෙනවා භවනා තුළින් මේ භාවනාවේ ප්‍රීතිය නොලැබෙන නිසා මොකද මේකට භාවනාව එපා වෙන්නේ. නිකන් අර ඒ ප්‍රීතිය නැති නිසා ඒක අසතුටක් බවට පත් වෙනවා. කිසිම සත්‍යයක් නැති නීගත ධර්මයක් බවට පත් වෙනවා භාවනාව. මොකද භාවනාව තුළින් ප්‍රීතිය අත්දකින්නේ නැති නිසා. ඒ නිසා කවර භාවනාවක් තුළින් හෝ සාර්ථක ප්‍රතිඵල ගැනීමට අපේක්ෂාවක් තිබෙනවා නම් මේ ප්‍රීතිය අපේ පිටතට වැඩෙන්නට ඕන. පීති සම්බොධ්ජංගය කියලා එනිසා බුදුරජාණන් වහන්සේ මේක වදාලා පීති සම්බොධ්ජංගයේ ජීවණාන්නට ඕනේ අර සම්බුද්ධත්ව පීති ජායති පිට ප්‍රබෝධමත් වුණාට පසුව මෙලෙසින් සිට පීතියටපත් වෙනවා පීති මනස කායෝ පස්සම්බතේ සිත පීතියටපත් වුණාට පස්සේ අය සංසිඳෙනවා පැහැදිලි වෙනවා මේ කයේ සංසිඳීම කයේ පැහැදිලි වීම ඉතාමත්ම අවශ්‍ය දෙයක් අපි භාවනා කරන්නට ගියාට පසුව මේ පිටිපස්ස දෙමින් තබා ගන්න ඕනේ කියලා කය ඕනේ වෙලෙත් සම්පත කරගෙන අනවශ්‍ය වෑයමක් වේසද්දා. ඒක කයට බලක්. ඒක කයට දීපක්. ඒ කය දැඩි කරන ධර්මයක්. කය දැඩි වෙන්නේ නෙවෙයි අවශ්‍ය වන්නේ කය සැහැල්ලුවන්නට. මේකයි පස්සද්ධියේ සම්බොධ්‍යංගය කියලා බුදුජානන් වහන්සේ බොධ්‍යංග ධර්මයක් අදාළයි. කයේ පස්සද්ධිය දෙන්නට ඕනේ සැහැල්ලු භාවයක්. සිතේ පස්සද්ධියක් තියෙන්න ඕනේ සිතේ පැහැදිලි භාවයක් මේ පස්සද්ධිය ඉතාමත්ම අවශ්‍යයි කෙනෙකුට මේ පස්සද්ධිය ඇති නොවන හේතුන් තියෙනවා නම් මේ හේතුන් දැකලා අයින් කර ගැනීම තුළින් මේ පස්සද්ධිය පිළිගන්න පුළුවන් විශේෂයෙන්ම ආ ඉන්න ඉරියව්ව සමහර විට කෙනෙකුට ඉඳගෙන භාවනා කිරීම තුළින් කයේ සද බලයක් ඇති වෙනවා නම් මේ ධාර්ම භාවනා කරන තුළ කරන විට කාය පස්සබ්දයක් ඇතිවන්න පුළුවන්. නැත්නම් සතුම් භාවනා කරන විට කාය පස්සබ්දයක් ඇතිවන්න පුළුවන්. මොහොවා සතට බර ආකාරයක් අරගෙන සිටින විට කායේ සද බවක් ඇති වෙනවා නම් කයට ඔරොත්ත දෙන විදිහේ සහැල්ලු ආකාරයක් වෙනස ආහාරයක් ගැනීම තුළින් කාය පස්සබ්දය ඇති කරගන්න පුළුවන්. මේ ආදී මේක ආකාර හේතුන් තියෙන කායපස්සද්ධිය ඇතිවීමට කලිය සැහැල්ලු බව. මෙන්න මේ කායපස්සද්ධිය ඇති වෙනවා අර ආකාරයෙන් ප්‍රසාදනීය නිමිත්තක සිට පීඩුවාවට පස්සේ. පාමොච්ඡංගාති සංස්කෘත දීති ධායති නීති මනස් කායෝ පස්සන්දති පස්සද්ද කායෝ සුඛං වේදීති මේ කය සංසිඳනකොට සෑහීම වෙනකොට ඒකට අනුකූලව සිතක් සංසිඳනවා සිතක් සෑහීමනවා. සිත සංසිඳන විට සෑහීම වෙනකොට ඒකට අනුකූලව කය සංසිඳනවා සෑහීම වෙනවා. ඒ සෑහීම නිසා සබ්බ කායෝ සුඛං වේදේති. සුඛයක් අත්දකිනවා. වීර්ය වාගේ නෙවෙයි භාවනාව තුනේ සුඛයක් අපිට ලැබෙන්න ඕනේ. කය පුරා විහිදී මහා සුඛයේ දිනේ ගියාට දැනෙන සුඛයක් භාවනාව තුළින් අත්දක් ලැබෙන්න ඕනේ. අන්න ඒ සතුට නැත්නම් ඒ සුඛේ නැත්නම් සිත සමාධිමත් වන්නේ මේ පිටුපු ධර්ම එකක්වත් නැත්නම් සිත සමාධියටපත් කරන්නට බෑ සුඛිනෝ චිත්තං සමාධියති අන්න එලෙසින් සිත සුඛිතවත් භාවයටපත් වුණාට පසුව සිත සමාධිමත් වෙනවා සමාහිත වෙනවා ඒකබ්බතාවයේ සිතපත් වෙනවා සෝ ඉති පටිසන්තිපතේ දැනේ යෝගාවචරයයි මෙලෙස සිදෙනවා යක්ෂකෝවා අස්සායනේ චිත්තම් පණිතනේ සෝමේ අස්සෝ අභිනිප්පන්නෝ යම් කිසි කරුණක් සඳහා යම් කිසි අත්‍යයක් සඳහා මගේ සිත මේ කායાનපස්සනාවෙන් දින් කරලා ඈත් කරලා මේ පාසාදනීය සිත ප්‍රකාශයේ පස්සෙන් නිවිච්චේ පිළිදෙව්වා නම් ඒ අත්යේ සෝමේ අස්සෝ අභිනිප්පන්නෝ දැන් මට ලැබිලා ඒ අත්යේ මම නෙලාගෙන ඒ ඵලේ නෙලාගෙන සෝ ඊට පස්සේ අන්දදාන පටිසංහාරාමී ඒකම නිසා නැවතත් මම ආරාමපස්සනාවට සිතහරවන්නට ඕනේ. ඊට පස්සේ සෝ පටිහානහත පටිසංහරති ජීව නැචර විතක්කේති නැචර විභාවේති දැන් නැවත ආරාමපස්සනාවට සිතහරවනවා. පටිසංහරති ජීව නැචර විතක්කේති නැචර විභාවේති විතක්ක විචාර කරන්නේ නැහිදී මොකද සිත ප්‍රබෝධයටපත් වෙලා සිතේ කය සංසිඳීම ඇති වෙලා සිටී සමාහිත භාවය ඇතිවිලා මේ සමාධිමත් ස්වභාවයේ නිසාම විචක්ක විචාරවලින් පුරව භාවනාව කරගෙන යන්නට පුළුවන්. විචක්ක විචාර කියන්නේ නැවත නැවත සිටීම. දැන් සක්මන් භාවනාව කරනවා නම් ඔසවනවා, ගිනිනවා, කපනවා, ඔසවනවා, ගිනිනවා, කපනවා, ඉපායයෙන් ඒවා හිතන්නේ නැතුව කය ආදියෙම සතිය පිහිටවගෙන ආදීන සතිය නැත්තම් ගැටක සාධනවා වගේ. මේ සක්මන් කරන්න පුළුවන් නම් සතිය කොහේවත් ගන්නේ නැතුව ඒක එලිම පීඩනවා නම් අන්න ඒක අහදසක් ප්‍රචාරණය ඔසවනවා කියන්නේ විතක් විචාරයක්. ගිනිනවා කියන්නේ සිත තුළින් ඇති වෙන විතක් විචාරයක්. හබනවා කියන්නේ විතක් එහෙම නෙවෙයි. ඔසවනකොට ගිනිනකොට තබනකොට එලිම සිත පීඩනවා. නමුත් අපි හිතන්නේ ඔසවනවා, ගිනිනවා, තබනවා කියලා. ඉන්නේ නැතිනම් භාවනා කරනවා නම් පින්දිනවා හැතිරෙනවා පින්දිනවා හැතිරෙනවා කියලා විතන එක විසක් විචාර යන්න කිරීම හිතන්නේ පින්දින රූපයේද හැතිරෙන රූපයේදම සිතින් බලාගෙන ඉන්නවා සිත එහෙම දැකගෙන සිටිනවා සමාධියෙන් ඒකාග්‍රතාවයෙන් යුතුව සතියෙන් යුතුව ඉන්න පිළිගෙනවා එතකොට පින්දෙන රූපයේ දෙකක් බලනවා, හැකෙන රූපයක් දෙක බලනවා. කිසිම සංස්කාරකින් ගලන්නට ඉඩ නොදී මා මේකට එක මේ පින්වත් අයට අර බයංපස්සනාව ගැන කතා කරනකොට මේ ගැන ප්‍රකාශයක් කළා. සංස්කාර දැනිට ගන්න පිළිමදී භාවනා කරන්නේ කොහොමද කියලා. ආනාපානසති භාවනාවේ ඉඳ වෙනවා නම් ආස්වාද සාස්වාද ආස්වාද සාස්වාද දෙක ඉන්පත් කිරීම විතක් විචාර ඇති කර ගැනීම එසේ ඉන්පත් කරන්නේ නැතුව ආස්වාද දිසාම සාස්වාද දෙසම නැවත නැවත බලාගෙන සිටීම තුළින් සිටේ සමාධිය ඇති වෙනවා නම් ඒක විතක් විචාර වලින් තොරව භවනාවේ ලැබීම මේකයි සාමාන්‍ය වැදගත් වන්නේ අපි නැවත නැවත සිටවිලි සිතනකොට මේවා අනිත්‍යයි මේවා දුකයි මේවා අනාත්මයි කිය කිය අපේ සිත තුළින් සංස්කාර බලනවා එකwidehatකින් අපි ඉගෙනගත්තු දේවල් අපේ සිතට ආරෝපණය කරන්නට හදනවා. පොත්පත් වලින් නිවන් යන්නට උත්සාහ කරනවා. පොත්පත් වල කරුණු ටිකක් ඉගෙනගෙන ඒවත් දන්තක සබාගත් පළියට ධර්මානුභෝධයෙන් නිවන් ලබමු කියලා පොත් පිටන් ගහනවා. දැන් එහෙම සත්‍යයක් උත්තර වන්නේ මේ කියන විචක්ක විචාරවලින් තොරව භාවනා කරනකොට. අනිත්‍ය යන ආකාරය දැකලා පැහැදිලි වශයෙන් පස්ස අවබෝධ කරගන්නවා. දුක්ඛ බව දැකලා පස්ස වශයෙන් පැහැදිලි වශයෙන් අවබෝධයක් ලබනවා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කියනවා නෙවෙයි මේක ආත්ම නොවන බව මගේ නොවන බව සත්‍යජ ලෙසම හදවත තුලින් අත්දකිනවා සත්‍ය සෞබෝධයක් ලැබෙනවා මේ විකක් විචාරණ වලින් පොරව කටයුතු කිරීම අවශ්‍ය වන්නේ ඒක නිසා වයානුපස්සනාව වැඩි යුත්තේ ඒක නිසා සංඥාවලට යට වෙන්නේ නැතුව ඉගෙනගත් ධර්ම වලින් අපි විලා යන්නේ නැතුව ඒක අරගෙන අපි ධර්මය අවබෝධ කළායි කියලා බැරිදලා හැවටෙන්නේ නැතුව සත්‍ය වශයෙන් අනේ මේ පංචස්කන්ධේ අනිත්‍යය මේ පංචස්කන්ධේ දුක්ඛය මේ පංචස්කන්ධේ අනාත්මය මේ පංචස්කන්ධේ ශූන්‍යය කියලා පැහැදිලි අවබෝධයක් මේ විකල්ප විචාර වලින් ඉස්සරව භවනාවේ නිරත වෙන විට කෙනෙකුට අත්දකින්නට පුළුවන් ඒ තුළින් විශාල සතුටක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාළා අවිතක්කෝණී අවිචාරෝ අධ්‍යාත්ම සතිමා සුද්ධිතීති පදානාති මේක කටයුතු කරනකොට අධ්‍යාත්ම සතිමා ඇතුළෙම සතිය පිළිදවනවා ඒක කියන්නේ නිර්වායාසින්ම සතිය පිළිදලා. අමුතියෙන් සතියට වෑයමක් කරන්න අවශ්‍ය නැහැ. සතිය දිනු කිරීමට අමුතියෙන් භවනා අරමුණට සිට යොමු කිරීමට වෑයමක් අවශ්‍ය නැහැ. නිර්වායාසින්ම ඒක සිටින සිටින කියන කයස විශාල සාන්තිය සුවය. අච්චක්කා සතම ඇතුළත සතිය පිළිදවගෙන. ඇතුළත සතිය දිනුනවා. සතිය සමග සිට නිවන සරණ ඒකාබද්ධ වෙනවා. අධ්‍යක්ෂණ සත්‍යා සුඛිතත්‍යයේ නිවිත විකාර සුඛයක් සිට දැනෙන. මේ සුඛය දැනෙන්නට දැනෙන්න තව තවත් පය පස්සක්ගේ පස්සයක්. මෙලෙස පංචකය භවනාවේ යෙදෙනකොට මේ විචක්ක විචාර වලින් තොරව මේ පංචස්කන්ධය ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම දෙකම නැවත නැවත නැවත නැවත නැවත නැවත බල බලා සිටින විට මේ අනිත්‍යතාවය පැහැදිලිව අවබෝධ වී අවබෝධ වීපොත් අනිත්‍ය ඉක්මවා යන නිරෝධය කෙනෙකුට අත්දකින්නට පුළුවන්. හරියට මේ නිවි යන බලපල සම්පූර්ණ නිවි යනවා කියේ. මේ නාම රූපයන් මේ අදසා මේකිට මෙලෙසින් විකක් විකාර වලින් සොර බල බලා සිටිනොත් කය වය දෙක ඇතිවීම නැතිවීම සම්පූර්ණයෙන්ම ජීවිතේ ජීවිතේ ජීවිතේ ගොස් පහනක් නෙවනාසේ නිවි යනකම් ඒ නිවි යාම දක්වපු සිටි විරුද්ධ වේයාමත් සම්පූර්ණ කෙනෙකුට අත්දකින්නට පුළුවන් වුණොත් මේ පණිගහය භාවනාව තුළින් ඔහුට එහිදී සිත නිවනට යොමු කරගෙන ප්‍රාණ ධාතී සැනසෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒවම් කෝ වික්‍රේ ඒවං ආනන්ද පණිදාය භාවනා හොති මෙලෙසිනුයි ආනන්ද පණිදාය භාවනාව යොමු කරන්නේ. මේ විදිහටම බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවටත් වදාලා, චිත්තානුපස්සනාවටත් වදාලා ධර්මානුපස්සනාවටත් වඩාලා මේ කියපු එක එකක් වේදනානුපස්සන ධර්මානුපස්සන උපස්සනා වඩන විට අර කියපු ආකාරයෙන් කයේ යම් සීතාවක් හෝ සිටේ හැදුණු ස්වરૂපයක් හෝ සිත බැහැත් යෑමක් හෝ සිදුනොත් සාධය ගැන දෙන නිශ්චිත සිත පිළිවාගෙන සිත සමාධියකට පත් වෙන නැවත සතර සතිපට්ඨානය කරන සිත යොමු කරනවා විතක්ද විචාර වලින් ස්වරව මේ කතාවේ කතාවේ සිටේ සාරාංශය එයයි දැන් අපනිදහස. සතංචානන්ද අපනිදහය භාවනා හොතේ කුමක්ද ආනන්දය අපනිදහය භාවනාව කියන්නේ? බහිද්ධා සෝවානන්ද දික්ඛෝ චිත්තං අපනිදාය අපනිතං මේ බහිද්ධා චිත්තං තේ පජානාති අස පච්චාපරේ අච්චක්ඛං විමුක්තං අපනිතං තේ පජානාති අතච පන කායේ කායන් පස්සිනෝ විරාමි ආසාර සංජබ සම්පජාන සුඛිතස්මේති පදාන මෙලෙසින් මේක වදායි අපනිදාය භාවන මෙන්න මෙලෙසින් මම කොහොමද ආනන්ද අපනිදාය භාවනාව කරන්නේ බහිස්සා ආනන්ද වික්ඛෝ චිත්තං අපනිදාය අර කලින් කියවාසේ හිත බහැර අරමුණු වලට යොදවන්නේ නැතුව අපි කලින් කලේ කොහොමද කයට දුකක් ඇති වුණාට පස්සෙ හිත නිශ්චිත වුණාට පස්සෙ හිත හැකුණාට පස්සෙ මෙවැනි බාධා කර ධර්ම කරුණාට පස්සෙ සතර සතිපට්ඨානෙ නවත්තලා හිත ප්‍රසාදයට පත් කරන අරමුණක හිත පිහිටුණා. මෙසේ සතර සතිපට්ඨානෙ හිත ඈත් කරන්නේ නැතුව අපනිදාය හිත ඈත් කරන්නේ නැතුව ඒ සතර සතිපට්ඨාන ධර්මයේම එහිම හිත පිහිටවන කොහොමද ඒක කරන්නේ? කායානුපස්සනාව වඩ වඩා සිටිනවා ආනාපාන සතිය හෝ පිළිකුල් භාවනාව හෝ එහෙම නැත්නම් මරණාසතිය භාවනාව හෝ දෙතිස් කුණප කොටසයන් හෝ කවර හෝ ආයන්පස්නාවක භාවනාවක් නිරතුන වී සිටිනවා. දැන් මොන වේදනාවක් දින දෙනවා. ආරම්භනවා උපපිත කායයෙන් පරිලාපෝ. මේ වේදනාව සුදුසු වේදනාවල් නොසලකන සුඛාරණින් භාවනාවේ පළමුවෙන්ද තේනවා. පසුවට නොසලකා හැරෙන්නේ නැති වේදනා සිහිපත් කරලා මෙනෙහි කරලා වේදනාවක් දුකක් දුකක් කියලා මෙනෙහි කරලා ඒක යටපත් කරගෙන භාවනාවේ නිරත වෙනවා මෙයක් අතපසු වුණාට පසුව කායානුපස්සනාව නවත්තලා වේදනානුපස්සනාවට බහිනවා අර වේදනාවම අරමුණක් කරගන්නවා භාවනාවට මේ වේදනාව ගන්නවා දැන් භාවනාවේ අරමුණක් වශයෙන් අරමුණක් වශයෙන් හරිගන්නකොට පෙර කර්ම තුනක් සම්පාදනය කරගන්න ඕනේ මම මේ දුක් විශේෂයෙන් මෙතන දුක් වේදනාවක් ගැන කතා කරන්නේ මේ දුක් වේදනාව මම විඳිනවා මම විඳිනවා මම විඳිනවා කියන හැඟීමක් තේසුගේ යෝගාවචරයේ පිටතට දෙනවා මේ මම මේ දුක් වේදනාව විඳිනවා කියන අදහස අයින් කරන්න ඕන දුක් වේදනාවක් ඇති වෙනවා ඒකව භාවික ධර්මයක් නමුත් ඒක විඳින පුද්ගලයෙක් නෑ දුක් වේදනාව ඇති නැති වීම හැර ඒ දුක් වේදනාව විඳින පුද්ගලයෙක් නෑ එම නිසා මම දුක් වේදනාවක් විඳිනවායි කියන කතාව අත්හරින්න ඕන බුදුරජාණන් වහන්සේ වේදනාන් පස්නාග ඉස්තර කරනකොට මේ ඉස්තර කරනවා මේ දුක්ඛ වේදනා වේදනා දුක්ඛ වේදනා වේදනා මේක සජානාති. දුක්ඛ වේදනාවක් ඇති වෙන විට දුක්ඛ වේදනාවක් ඇති වෙන බව දැනගන්නවා කියලා. මේක මේ පොත්පත්වල දේශකයන් වහන්සේලා කියන්නේ දුක් වේදනාවක් ඇතිවෙනවා දුක් වේදනාව දුක් වේදනාව කියලා දැනගන්න මෙච්චරයි. එහෙමනම් මේ පාසල වෙන කුංචි ළමයිනුත් ඕක දන්නවා පිළිකන් සත්‍යයක් දන්නවා දුක් වේදනාවක් ඇති වුණාම මට දුක් වේදනාවක් ඇති වෙනවා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරන ගැඹුරු ධර්මයේ මතුවලා පෙන්නන්නේ නැතුව අර සරල වශයෙන් කියන ධර්මතා බොහෝ දෙනෙකුට අවේ වටිනාකම තියෙනවා. ඒකෙන් අර ගැඹුරු ධර්ම මත කරලා දෙනකොට ඒවා මෙතන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්ඛ වේදනා වේදීමානෝ දුක්ඛ වේදනා වේදයානීති සජානාති කියන එකෙන් අර දුකක් තියෙනකොට දුකක් තියෙනවා දුකක් තියෙනවා කියලා දැනගැනීමම පමණක් නෙවෙයි ඒකත් අවශ්‍යයි මේ මම දුකක් වේදෙන දුක් වේදනාවක් විඳිනවා කියලා අදහසක් තියෙනවනම් ඒක වැරදි. මම කියලා මෙතන වේදනාවක් විඳින පුද්ගලයෙක් නෑ. වේදනාවක් පමණක් තියෙනවා කියන එක දැනගන්න ඕනේ කච්චි. අනිත් අතින් මේ දුක් වේදනාව නැති කර ගැනීමට ඡන්දයක් තියෙනවා. කැමැත්තක්, සංහාවක් තියෙනවා යම් කිසි කෙනෙකුගේ සිත තුළ. මේ කැමැත්තේ ඡන්දේ නිවර ධර්මයක් ආමත් ඡන්දේ. එම නිසා තමා ඒ දුක් වේදනාවට බඳුන් වූවත් පසුව මේ දුක් වේදනාව නැති කර ගැනීම අපේක්ෂාවක් කැමැත්තක් ඡන්දයක් සංහාවක් කුතියක් තියෙනවා නම් ඒකත් අයින් කරගන්න ඕන ඊළඟට මේ දුක් වේදනාව කෙරෙහි ගැටෙනවා සමහර අය හැප්පෙනවා නේ මේක මගේ දුක් වේදනාව මට අමාරුයි මට භවනා කරන්න බෑ ඔළුව තද වෙනවා අතන තද වෙනවා මෙතන රත් වෙනවා නොඑක ආකාර ගැටුම් මේ ගැටීම කටිකාන්තය කටිකය කටික ව්‍යාපාද නීවරණේ ඒක අවබෝධ කරගෙන ඉවත් සයින් කරන්න ඕන. ඊළඟට දුක් වේදනාවක් ආවට පස්සේ සෝ දුක්ඛය වේදනාය අනිස්සාන්පති විහෙති වයාන්පති විහෙති රාගාන්පති විහෙති නිරෝධාන්පති විහෙති පටිච්චසග්ගාන්පති විහෙති අර දුක් වේදනාව දැනගන්න දෙන්නයි කරන්න ඕනේ. දුක් වේදනාවක් කියන වේදනාව මෙතන පුද්ගලයෙක් නෑ. මේ දුක් වේදනාව අනිත්‍යයි කියලා අනිස්සානුපස්සනාව වඩනවා. වයානුපස්සනාවේ බයන්පස්සන විදිහට මේ ඉස්සර මේවා මා කියලා දීලා තියෙන බයන්පස්සනාව වඩන්න ඕනේ. දුක් වේදනා විරාගානුපස්සී විදිහට දුක් වේදනා පිළි විරාගයක් ඇති වෙන විදිහට විරාගානුපස්සනාව වැඩෙන්න ඕනේ. පටිච්චසමුප්පාදානුපස්සී විදිහට දුක් වේදනා සිටින් අත්හැරීම යන විදිහට පටිච්චසමුප්පාදානුපස්සනාව වැඩෙන්න ඕනේ. නිරෝධානුපස්සී විහෙරති දුක් වේදනාවේ නිරෝධේ අත්‍යකදක අත්‍යකදක ඒ නිරෝධානුපස්සනා වැඩින ආකාරයෙන් ඒ වේදනේ දුක් වේදනාව භවනාවට වෙනස් කරගන්නට ඕනේ. මෙලෙසින් දුක් වේදනාවක් ඇති වුණාට පසුව අර විදියට කලින් කියපු විදියට සිට වෙන අරමුණකට යොදන්නේ නැතුව දුක් වේදනාව අරමුණක් කරගෙන අර කියපු මම දුකක් විඳිනවා දුක වේදනාවට දෙකීමක් සිදෙනා නම් ඒකයින් කරගන්නවා ඒ වගේම මේ මම දුකක් ඉඳලා කියන හැඟීමයි කරගත් ආසේම දුක නැති කර ගැනීමට ආශාවක් තියෙනවා ඒ එයක් අයින් කරගෙන මේ දුක් වේදනාවන් භවනාවේ අනුමත කරගෙන ඒක දුක්ඛානුපස්සනාව වඩන වඩනකොට ඉස්සල්ලාම මෙහි කිරීමක් කරන දුක දුක දුක් වේදනාව දුක් වේදනාව කියලා එන්නේ දුක් වේදනාව සේවි සේවි නිරුද්ධ වෙනවා ඊට පස්සේ නැවත භවනා කරන්න පුළුවන් එහෙමත් නැත්නම් ඒකනොත් දුක් වේදනාව යටපත් වෙන්නේ නැත්නම් මේ දුක් වේදනාව දැන ශරීර කොටසෙන් පළමුව බලන දුක් වේදනාව කොටස දැක දෙමළ බලන මෙන්න දුක් වේදනාව මෙන්න ශරීර කොටස දුක් වේදනාව දැනෙන මෙන්න දුක් වේදනාව මෙන්න දුක් වේදනාව දැන ශරීර කොටස කියලා මේ දෙක පැහැදිලිව දෙකක් වශයෙන් අවබෝධ කරගන්න ඕනේ උදාහරණයකට හිතේ වේදනාවක් තියෙනවා නම් හිතේ රූප කොටස වෙනම දෙයක් වේදනාවක් තවත් දෙයක් මේක මෙන්න හිත රූප කොටස මෙන්න වේදනාව නාම කොටස. මේ නාම රූප දෙක වෙනින් වශයෙන් දැකලා ඒ නාම වේදනාවෙන් රූපේ වෙන් කරනවා. වෙන් කරපු දෙකක් වශයෙන් දකිනවා. මේ සිත් වේදනාව සමහරට ගිලිහි යනවා. නැත්නම් මේ වේදනාවේ තියෙන වෙනස් ස්කන්ධ වෙන් කරනවා. මෙන්න දුක් වේදනාව දුක් වේදනාව කියන සංඥාව අපේ සිත තුළ තියෙන හැඟීම. මෙන්න දුක් වේදනාව දුක් වේදනාව කියන දැනීම. මෙන්න කය මෙන්න දුක් වේදනා මේ කර්ම හතර දැකලා හතර පැත්තකට හිතින්ම ඈත් කරනවා. මෙහෙම ඈත් කරනකොට ඇත්ත වශයෙන්ම දුක් වේදනාව පිළිදී වෙනවා භාවනාවේ සිට පිළිකානට අපිට හැකියාවක් වෙනවා. එතකොට දුක් වේදනාව දැනගන්නේ කොහොමද? අනිත්‍යෝ පජානාති, දුක්ඛෝ පජානාති, අනාත්මෝ පජානාති, සංයතෝ පජානාති. මේ දුකක් ඇති වෙනකොට දුක දුකක් කියලා කියන පමණ නෙවෙයි. මේක අනිත්‍ය ධර්මයක් කියලා දැනගatiතු වෙනවා. මේක දුක්ඛේ දුකක් බව දැනගන්න වෙනවා. මේක මත ඕනෑ විදිහට පවතින ඇති වෙන නැති වෙන ධර්මයක් නෙවෙයි අනාත්ම ධර්මයක් බව දතිය වෙනවා. මේ දුක් වේදනාව ශූන්‍ය වූ ආත්ම ආත්මීය තත්ත්වයෙන් නැති පස්සේ ශූන්‍ය ධර්මයක් කියලා දතිය වෙනවා. දුක් වේදනාවේ පිළිබඳ කලකිරීමක් ඇති කර ගන්නවා නොයල්මක් ඇති කර ගන්නවා වේදනාව විසෙහි ඒ වගේම වේදනාව අතහැරලා අතහැරලා භාවනා කරන පටිච්චසමුප්පාදන වස්තනාව තුළින් ඊට පසු වේදනා නිරෝධයේ අත්දැකීම මේ විදිහට අර කායන වස්තනාවේ වැඩි වාසය කරන විට බලවත් දුක් වේදනා ඇති වන ඊ වේදනාවම අරමුණක් කරගෙන වේදනාන් වස්තනාව වඩනවා ධම්මිතයේ සිට බහිස්සාවා සිත් සංවික්ෂිතේ පිටත බහැරට පිට යනවා නම් අසමුදාය භාවනා කරන පුද්ගලයා විසින් අර ප්‍රසාදනීය නිමිත්තට පිට පිළිගන්න කියන්නේ බහැරට ගිය නිමිත්ත සිතම අරමුණක් කරගන්නවා. වික්ෂිප්තං ආදිත්තං වික්ෂිප්තං චිත්තං චේපදානාති. මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ ඉස්සානුපස්සනා වදාරණයට බුදුරජාණන් වහන්සේ වදාළ පාඩයක්. පිට පිට යනකොට පිට පිට යන බව දැනගන්නවා විසුණු පිට විසුණු පිට බවයෙන් දැනගන්නවා ඒ විසුණු සිතම භාවනාවට අරමුණක් කරගන්න ඒ විසිටි විසිරි යන පිට දෙකම පිටින්ම බලන්න මෙහෙම බලන්න සිටිනකොට ඔන්න එක පිටක් ඇති වෙනවා ඒක නැති වෙනවා තව ටිකක් ඇති වෙනවා තව ටිකක් නැති වෙනවා මේ විදිහට ඇති ඇති නැති නැති යන චිත්ත ප්‍රවාහයක් මෙහි තියෙන බව අපට අවබෝධ වෙනවා මේක අනිත්‍ය අනිත්‍ය කියලා කියනවා නෙමෙයි මේක අනිත්‍ය කියලා නැති දකිනවා අනිත්‍යය කියන හැඟීම වෙනම දෙයක්, අනිත්‍යය කියන කීම වෙනම දෙයක්. අනිත්‍ය කියන බව දැකීම ඒක පිළිබඳ අවබෝධය තවත් ධර්මයක්. මේ අවබෝධයේ මේ දැකීමයි අපට අවශ්‍ය වන්නේ. ඒ නිසා අර සිත දැහැරට යනකොට ඒ දුක්ඛම සිතින්ම බලාගෙන සිටින බලාගෙන සිටිනකොට ඔන්න කුයි සිතක් ඇතිවෙනවා හොඳ එකක් ඇතිවෙනවා නරක සිතක් ඇතිවෙනවා ඇතිවිච්ච ගමන්ම මොහොතක් පැවතිලා නැති වෙනවා ඊළඟට තව සිතක් ඇතිවෙනවා ඒකත් නැති වෙනවා ඊළඟට තව සිතක් ඇතිවෙනවා ඒකත් නැති වෙනවා මේ වානේ අනිත්‍ය ධර්මනේ අපට ඕනෑ විදිහට මේ සිත පවත්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් සිත ඇති වෙන හේතුත් ඊට දැකට ගැටීම් වෙනවා. කනට ශබ්ද වුණාට පස්සේ සිතක් ඇති වෙනවා නම් මේ ශබ්දයයි කනයි දෙක ගැටීම නිසා ඕන කනේ පහළ වෙන සිතක් ඇති වුණා නම් අපට ඕන විදිහට මේ නැති වුණ මේ හේතු දෙක එකතු වුණා නිසා මේ සිත පහළ වුණා. මේ විදිහට එක එක ඉන්ද්‍රියකට නාසයට, දිවට, ශරීරයට, කයට, මනසට සිතිවිලි ඇති වෙනකොට ඒ සිතිවිලි ඇති වෙන හේතුවක් දැනගන්නවා. මේ කම්ම මේ මේක කියලා දැනගෙන ඉන්නේ එකාට තියෙන අනිත්‍ය බව දැනගන්නවා ඒ පිට ඇතිවීමේ හේතුව දැනගන්නවා හේතුව නිරුද්ධ වෙනකොට ඒ සිතුත් නිරුද්ධ වෙන බව දැනගන්නවා ඒ කියන්නේ සද්දේ කෙල්ලෝ විනෝසිත පවතිනවා නම් සිත පිළියනවා සද්දේ දිදුවේ යනකොට සද්දේ කෙල්ලී පැති සිතක් නිරුද්ධ වී යනවා දිදුවේ යනවා ඒ වගේම ගන්ධසෝඳ කියන්නේ ඒකට පවතිනවා නම් ගන්ධසෝඳ නැති වෙනකොට ඒකිට ගන්ධසෝඳ දැනගන්න කිසිත් නැති වෙනවා. අනේ මේ සිටිමේදී මේ ශ්‍රේෂ්ඨයෙන් හටගන්නා මට ඕනෑ විදිහට හටගන්නා ධර්ම නෙවෙයි මනාන්න ධර්ම. මෙලෙසින් අනිත්‍ය යනවා මේවා නිත්‍ය ධර්ම නෙවෙයි. මෙලෙසින් හේතුන්ගේ මතගත් වූ අනිත්‍ය ධර්ම අනාත්ම ධර්ම මේ කිසිම හරයක් කාර්යයක් අධයක් නැති ධර්මයේ කියන අවබෝධය ඇති කරගන්න අර බහිරට යන සිතන භාවනාවේ අරමුණක් කරගෙන ඒ චිත්තානුපස්සනාව වඩ වඩා වඩ වඩා වාසය කරනවා ඒ චිත්තානුපස්සනාව වඩනකොට සිතේ අනිත්‍ය දැකීම, වැය දැකීම, බයાનපස්සේ, විරාණානපස්සේ, නිරෝධානපස්සේ, කඩනපස්සේ කියන අනුපස්නා ධර්ම හත වැඩෙන ආකාරයෙන් භාවනා කරන මේවා ගැන මේක පෙර මේකට හොඳට කරුණු කියලා දී තිබෙන නිසා හොඳට දැන් තේරෙනවා ඇති. දැන් අන්න තේසෝවාලි නැත්තම් අර කලින් වාගේ හිත හැකිනාට පසුව සීල විද්‍යාවට අරගෙනාට පසුව සාධන නිමිත්තට හිත පිළිගන්න කියන්නේ සීල මිත්‍යම ගන්නා භාවනාවට අරමුණක් වශයෙන්. ධම්මානුපස්සනාව වඩනවා. සීල මිත්‍යයි කියනකොට කියනවනේ අසා මේ යථාර්ථ අනුපන්නත තියෙන මැදස්ස උපාදෝ හොති මොනවද? නිදු කියන්නේ කියන්නේ නෑ. එහෙනම් මොනවද ඉඳානද? එන්නේ මේ දෙන්නා කියන මේ කතා කරන්නේ. <laughs> අනුපන්නත තියෙන මැදස්ස උපාදෝ හොති සංක්ෂේපජානාති. මේ නූපන් සීල මිත්‍යය තුනනම් ඒකත් අපි දැනගන්නවා. ඒක දැනගන්නේ කොහොමද? මේ තීන මිද්දේ ඇතුලේ ඇයි කියන කිසිම දැනගන්න. මෙයාට මොකද තීන මිද්ද ඇතුලේ? මේ කියන ගමනේ කරේ අවධානය නැතිකම නිසා. ඒක දෙහි පස්සන උනන්දු මඳ වෙච්ච නිසා. ඒක නිලීගත වෙච්ච නිසා. තේරුණාද? ඒක නිසා තීන මිද්දේ යම් හේතුවක් හදගත්තා නම් ඒකත් දැන. ඒ කියලා හිතුවයක් වතුන නිදියට කරන අනේ මම මේ හේතු කියලා හිතන කාණේ මත ආවේ. නැත්නම් ඉන්දියාවේ නිදිමරලා නිදිමරක් ආවනම් මේ ඉන්දියාවේ නිදිමරක නිසානේ මත ආවේ. සෑම ඕනකට වැඩිය අරගෙන නිදිමතක් එනවා නම් මේ ආහාර වැඩි ගත්ත නිසා නිදිමත ආයි. ඒ හේතුව දැනගන්න කුමක් සඳහාද? මොනවද කියන්නේ දැන් හේතුවයි. සත්‍ය වහන්න උතුමට තියෙන්නේ. ඒක අයින් කරගන්නවා. මොකද ඒ කියලා නිදා ගන්නවා නම් මේ විදිහම දෙන්නේ ඒ කියලා. ඒක නිසා මම මේ තියෙන්න ඕනේ නැහැ කියලා ඒ කියන චෝපානා කරනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉදිමත් වෙන මේ ඉදිමත් වෙන ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ භාවනා කරන නිසා ඒක නිසා මම සක්මනක් බයිනවා කියලා සක්මනක් බයිනවා. යථාර්ථයේ අනුපන්නක තියෙන මෙත්තත් උපාදෝ හොති සංකේත පදානාදී නූපන් තීන මිද්දේ ඉතිතුල ඇතිවෙනකොට ඒක දැනගන්නවා. ඇතිවිච්ච හේතුවක් දැනගන්නවා. ඒක සමන්තෝන විදියට පවතින ධර්මයක් නොවන බව දැනගන්නවා. අනිත්‍ය බව, දුක්ඛ බව, අනාභව, ශූන්‍ය බව ආදී කරුණු ඔක්කොම දැනගන්න. තීන මිද්දේ පමණක් නෙවෙයි කාමච්ඡන්දය ඇති වුණත්, ව්‍යාපාදය ඇති වුණත්, උද්ධච්ච කුච්චය වැනි නිවන ධර්මයක් ඇති වුණත්, කවර හෝ භාවනාවට පරිපද කර ශ්‍රේෂ්ඨ ධර්මයක් සිත තුළින් ජනිත වුණත්, ඒ ශ්‍රේෂ්ඨ ධර්මයේම භාවනාවට අරමුණක් කරගන්නවා ධර්මානුපස්සනාව ඒකෙන් වැඩේ. මෙන්න මේ විදිහට වඩනකොට අර පිට පිටට යන්නේ. අත පස්සාපොලේ අසංකිට්ඨම් විමුක්තං අත්පනිතං දීපදානාති. මෙන්න මෙහෙම කරනකොට අත්පනිතං දීපදානාති පිට දෙහවර මොනවලට යන්නේ නැහැ. සතරසතිපට්ඨානෙම පිළිදෙනවා ඒක දැනගන්නවා. ඊළඟට අසංකිට්ඨම් පිට හැකිදෙන්නේ නැහැ. ඒ කියන්නේ සිත කිසිලෙන්නේ නැහැ හැකිලෙන්නේ නැහැ භවනාවලින් හොඳට පිළිගෙන යනවා. විමුක්තං දීපදානාති. සිත විමුක්ත වෙනවා නිදහස් වෙනවා කොමකින්ද? බහැර අරමුණු වලින් සිත විමුක්ත වෙන එකක් තියෙනවා. ඊළඟට මේ බහැර අරමුණු වල ඉන්නේ යම් කිසි පටික දෝෂාදී කාමච්ඡන්දාදී නිවර්ණ තේස මත වෙන ඒ ක්ලේශ වලින් සිත විමුක්තයටපත් වෙනවා. ඊළඟට මේ සංස්කාර ගැටකින් අනිත්‍ය ආදී අනිත්‍ය යන බව දකින විට මේවා නිත්‍යය මේවා සුඛය මේවා ආත්මය කියන වැරදි අවබෝධය ඇති වෙනා නම් මේ සංඥා විපල්ලාස වලින් සිත විමුක්තත්වයටපත් වෙනවා. මේ විදිහට සිත විමුක්තියටපත් වෙලා සිත බැහැර යන්නේ නැතුව අසංකිට්ඨ නොහැදී සිටින විට අත පස්සාපුරේ ඒක වැදගත්. නිර්වපක්ෂ සත්‍යයේ ඇතුළ වාක්‍ය කරනවා. මොකද්ද අපන්දා භාවනා කරනවා. මේ පස්සාපුරේ සංඥාව ගැන අපි මේ ඉස්සෙල්ලා ප්‍රයත්න දේශනාවක් කළා. නැවත ප්‍රකාශ කිරීම අවශ්‍ය නැහැ. කිසියම් වචනයක් ප්‍රකාශ කරන්න. උදේ කාලයේ භාවනා කළේ යම්කේද සිත බහැරට යන්න දෙනදී, සිත හැදිලෙන්න දෙනදී, සිතේ කෙලෙස්වලට යටපත් වන්න දෙනදී මේ භාවනා ආරම්භයේම නැවත නැවත සිත පිහිටුවමින් උතේ වගේ යක්ෂේ භාවනා කළාද පසුව තවත් වගවත් දෙන්න භාවනා කරනවා. තවත් අපි මාසේ භාවනා කරන තෝනා නම් රැය වෙනකොට පැය 10 වෙනා වෙනකොට මේ විදිහට භාවනා වෙනවා. රාත්‍රී 10 වෙනකම් භාවනා කරේ ඉතින් නම් පසුදා උදේ දෙලෙසින්ම භාවනා කරන පස්ස අපේ සංයෝගයේදී පෙරකේ පෙර ලංකේද පතුලක් ඉඳතයි. මේක අමතරව උදේ වගේ මම භාවනා කරන විට මේ කේස් දාගත්තේ කොහොමද? මේ තීන මිදේ දාගත්තේ කොහොමද? මම මේ භාවනා අරමුණේ සිට පීතියේ කොහොමද? මේ ගැන විමසීමක් කරලා ඊට වඩා දෙතියෙන් ඊට වඩා මුදක ඊට වඩා දක්ෂව හවස් කරගන්න බලන්න. පච්චාපරේ කියන්නේ සමස්තවේ යම් තේසිත දීතවාගෙන භාවනා ආරම්භයේ දීතවාගෙන සිත බහැර යන්නට නොදී හිතමත යකම මේ කටයුතු කලේ යම් තේද ඊටත් වඩා පරිදි ඊටත් වඩා දක්ෂ ඊටත් වඩා විසඳව ඊටත් වඩා කුලිල්ල සමස්තාත්මිකායේ භාවනාවෙ දෙස් වෙනවා අද නම් මේ භාවනාවට නිරතුරුවම හිත අර්ථත්‍ය තව තවත් තව තවත් තව තවත් දියුණුවෙන් දියුණුවෙන් දියුණුවට යන ආකාරයෙන් හිත හසුරුවමින් හසුරුවමින් භාවනා කරනවා. මේ පස්සාපේ සංඥාව ඉතාමත්මවක් කියනවා. අපි එතනම läගගෙන සිටිනවා. අද භාවනා කරලා තින් දෙනා හැකිලා තුන් දෙනා හැකිලා කුටියට යනවා එතන විදේකාගාරයක් කරගන්නවා. ඉතින් කෑ ගහනවා ඔක්කොම. භාවනාවක් ඉවරයි ඔක්කොම ඉවරයි. ඉතින් මේ මිනිස්සු පස්සෙන් දැන මෙතෙන් භාවනා කරනවා. ඊට පස්සේ කෑ ගහලා කියනවා අනේ අපි මෙච්චරකට භාවනා කරන්නේ කිසිම දියුණුවක් නැහැ කියලා. සතිය දියුණු කරක් නැහැ, සමාධිය දියුණු කරක් නැහැ, ප්‍රඥාව දියුණු කරක් නැහැ. අඛණ්ඩව භාවනාවේ නිරත වෙලා නැහැ. පසකින් සිටින බුදුහාමුදුරුවෝ නැත්නම් ධර්ම රත්නේ නැත්නම් කර්මස්ථානාචාර්ය නැත්නම් ස්ථානයේ වර සමාධියේ වඩක දකින්නේ. මේ නිසා මේ සත්‍ය ප්‍රේසන්නාවේ තානම් අවශ්‍යයි. දිගින් දිගටම අඛණ්ඩ ලෙසම මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන කල්ම මේ සතු සත්පට්ඨාන ධර්මයෙන් නිරතවනවා නිරතවනවා නිරතවනවා කියන දෙවියන් ස්ථානයේ දෙවි විගත් දෙවි සංගත ප්‍රතිචිත්තයක් ඇති කරගන්න. නැවත නැවත නැවත නැවත මේ භාවනාව ප්‍රගුණ කරන්නේ. අන්න එතකොට අතිචපන කාය කායන් පස්සෝ විරාම ආසාපේ සම්පදාන සතිමා සුඛිතස්මේති පජානාති මෙන්න මේ අපන්දහා භාවනාව මෙලෙසින් කටයුතු කරගෙන යනකොට පස්චාපුලේ සංඥාවෙන් යුතුව වාස්තේ කරන විට ආස්ථාපේ කෙලෙස් සවන දීවයෙන් යුතුව සංකජාන මොද සීනුවණකින් යුතුව අච්චත්තං සතමා ඇතුළම සිට පිහිටවාගෙන වාසය කරනවා සුඛිතක් නීති පදාති එවිට ඔහුට සුඛයක් දැනෙනවා මොකට හේතුව මේ සංස්කන්ධයන්ගේ අනිත්‍යතාවයේ අනාත්මතාවයේ දැක දැක භාවනා කරන නිසා යතෝ යතෝ සම්මතේකං දානං දෙයක්යන් ලබති විසුපාමජ්ජං අමතන්තං විදානතං මේ පංචස්කන්ධයේ ඇතිවීම දැකීම දැක දැක දැක දැක දැක දැක භවනා කරන විට යතෝ යතෝ සම්මතේ සංදානං උදයක්යන් ලබති තීසි පාමොක්ඛම් තීසිය සම්ත භාවේ ප්‍රබෝධවත් භාවේ ලබති ලබන අමතං සං විදානතං ධම්මා බුද්ධයන් නම් ඒක අමුත්‍යක් නොදන්නා අයට ඒකෙන් තියෙන නිල ප්‍රකාශකත පිටදයක්. මේ පංචස්කන්ධයේ සිට නැවත නැවත දීපවම සතර සතිපට්ඨානයේ නිමිලාමද නැති එහිම සිට පිළිගමු මේ පංචස්කන්ධයේ අනිත්‍ය අනාත්මය දුක්ඛභාවය නැත්නම් නැතිවීම නැතිවීම බලබලා සිටින විට එලෙසින් බුදුරජාණන් වහන්සේ වදාලා අද්දත්තං සතිමා සුඛිතස්මේති පජානාති ඇත්තටම සිත පිහිටනවා සිහිය පිහිටනවා සුඛය දැනිට වෙනවා මෙන්න මේ සුඛය දැනිට වෙනකොට මේ සුඛය තුළින් සිත සමාධියටපත් වෙනවා විදර්ශනා සමාධිය ඒ විදර්ශනා සමාධිය තුළින් මේවා අනිත්‍ය බව කවුරු කියවාට නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළාට නෙවෙයි පොත්පත්වල දැක්වුණාට නෙවෙයි මේවා අනේ අනිත්‍යයි කියලා අවබෝධ කරනවා මේවා මගේ රකවන විදිහට පවතින ධර්ම නෙවෙයි කියලා අනාගත ප්‍රත්‍යක්ෂයේ හදවත තුළින්ම දකිනවා කවුරු ආත්මයි කිව්වත් අපිට කමන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ආත්මයි ආත්මයි කියලා ප්‍රකාශ කරලා දෙන්නයි කිව්වේ ඒක තමයි මේවා අනාත්මයි කියලා අපි අවබෝධ කරගන්නවා කවුරුත් කියවට නෙවෙයි අපේ සත්‍යත් අවබෝධයෙන් පච්චත්තම් වේත්තබ්බෝ විඤ්ඤෝති සාඥාණයෙන් සම්සමාගයෙන් නැනපමණින් මේ ධර්මයේ දකිනවා මෙහෙම පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකදක දැකදක ඇතිවන සත්‍ය සුනිකෝණයෙන් පිළිගන්න මේ භාවනාවේ සුඛේ අධ්‍යක්ෂණය ප්‍රීතිය අධ්‍යක්ෂණය සත්‍ය බුද්ධංග ධර්මයන් සතරපට්ඨාන ධර්මයන් මෙලෙසින් වැඩිම ආකාරයෙන් කටයුතු කරමින් කරමින් සිටින විට මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය දැකදක දැකදක සිටින සිටින විට මේ පංචස්කන්ධයේ ක්‍රමයෙන් ගිලිහි ගිලිහි සියලු දිවි යන ආකාරයේ දකින්න පුළුවන් වෙනවා නිරෝධානුපස්සනාව අත්දැකීමට පුළුවන් වෙනවා. මේ රූපස්කන්ධේ නිරෝධේ නිවී යාම සිතට සම්පූර්ණයෙන් අරමුණ නොවීම ඊට පසුව නාමස්කන්ධේ නිවීම සියදී යාම සිතට අරමුණ නොවීම අත්දැකලා කෙනෙකුට පරම ශූන්‍යතාවයක් මේ තුලින් අත්දැකීමට පුළුවන් වෙනවා. මේ පරම ශූන්‍යතාවයේම පිටවෙන මේ ශූන්‍යතාවයක් ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය ධර්මයක් යනාත්ම ධර්මයක් කියන අවබෝධයෙන් යුතුව ඒ ශූන්‍යතාවය අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි කියන අවබෝධය සිත තුළින් දැනගෙන විට ඒ ශූන්‍යතාවයේ ඉක්මවා වූ ඉක්මවාගේ තවත් ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන් වෙනවා. ඒ ශූන්‍යතාවයෙන් සිත වෙන් කරලා ඒ ශූන්‍යතාවයේ වෙන ධර්මයක් ඒක දකින සිත තවත් ධර්මයක් කියලා දැකලා ඒක දෙපසට දැමුවාට පසු ඇති වෙන සත්‍ය අනිත්‍යයි අනාත්මයි කියනකොට නිර්වාණය සිතට අරමුණක්. මේ අපරිසාවන භවනාව තුළින් සිතට නිවන ගෝචරවන් අරමුණු වන්නේ ඔන්න ඔය ආකාරයට බුදුරජාණන් වහන්සේ මෙලෙසින් මේ පණිදාය භවනාව මේ අපරිසාව භවනාවත් වදාරලා ඊපස්ව මෙලෙසින් වදාරනවා ඉතිකෝ ආනන්ද දේශිකාමයා පණිදාය භවනා දේශිකා අපරිසාය භවනා මෙන්න මෙලෙසින් ආනන්ද මම පණිදාය භවනාවත් ප්‍රකාශ කළා අපරිසාය භවනාවත් දේශනා කළා යම්කෝ ආනන්ද ප්‍රසාරා කර්ණියන් සාවකාන විදේශනා අනුකම්පකේන අනුකම්පං උපාදාය සතංගෝ සම්මය යම් කිසි ශාස්ත්‍රෝම්වරයක් විසින් ආනන්ද මේ සමාගයේ ශ්‍රාවකයන් වෙනුවෙන් ශ්‍රාවකයන් කෙරේ කරුණාවෙන් යම් කිසි දෙයක් කළා කලේ හිතනම් ඒ සියල්ලම මම ඔබලා වෙනුවෙන් කරලායි තියෙන ආනන්ද ඊතානන්ද රුක්ක මූලානි ඊතානිසඤ්ඤා ධාරානි ජායතානන්ද මා පමාදස්ස මා පච්චා විපටිසාරින අහවත්ත අයම්බෝ අම්හකං අනුසාතේ මෙන්න ආනන්ද ශූන්‍යාගාරවල මෙන්න ආනන්ද රුක්ක මූලයන් රත්මුල් ජායතානන්ද භාවනා කරන්න ආනන්ද මා පමාදස්ස මාදීසේ වැටෙන්නේ තිපා ආනන්ද මාපච්චා විපටිසාරිනෝ අහවත්ත සමාජයේ රැකිලා භාවනා නොකර සිට පසුව මාපත්තා විස්පටිකාරණෝ අහුවත් පස්වතිත විසිනිස කර ගන්නට එපා පිට පස්තාස්ථාපේසේ පස්තර ගන්නට එපා අයම්බෝ අම්හා සම් අනුශාසනේ ඒකයි මම ඔබලාට කරන අනුශාසනාව එහෙමනම් මේ දෙන්නත් බුද්ධ ශ්‍රාවකයෝ නම් බුදුහාමුදුරුවෝ සරණදී බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණදී අයන බුදුරජාණන් වහන්සේ කියපු මේ අනුශාසනාව පිළිපදින්නට ඕන ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන්නට ඕන. මේක තෝණ්‍යාකාරය අරේ තියෙන දස්මල් පහල හරිද? ඒ තමයි අනන්ත ඥාගාරාන්ගේ සංස්කෘත මූලාන. මෙන්න තෝණ්‍යාකාර මෙන්න රුක්මල් ජායකානන්ද ආනන්ද දාන භාවනා කරන්නේ. මහා සමාදක්ෂ ප්‍රමාදයට වැටෙන්න දෙපා කාලේ කාට කරන්න දෙපා කතා බහ කර කර විවේකාගාරෙහි හදලා නැහැ මේ කිම්මත් අය මේ දාන දාන පුතිය මේවා වියදම් කරලා හදලා තියෙන මිනිස්සුන්ට කාලා බිලා විවේකයෙන් ඉන්න නෙවෙයි භාවනා කරන්නට කතා බහ කර කර අන් අයට මේ භාවනාව කඩාවත් කරන්න නෙවෙයි එම නිසා මේ අය මේ උපදේශයේ පිළිසලා අදට මේ ඉතිරි දවස් තුන තුළ කවරකු භාවනා කළත් එකයි නොකළත් එකයි මම පමණක් හෝ භාවනාවේ නිරත වෙනවා කියලා දෙවිලක්ෂණයක් ඇති කරගෙන මේ මොහොතේ පටන් ඉතිරි දින තුන හතර තුළම මේ කිය භාවනා දෙකෙන් කවරක් හෝ යොදමින් කවරක් හෝ අනුගමනය කරමින් භාවනාවේ නිරත වන්නේ කියලා එල්ලා සිටින මේ දේශනාව මෙතන සීම කරන්න. දැන් වේලාව 9යි. එක අවවාදයක් මේ ඇයට කරනවා විතර විතරම අප කියන කතාවක් කතා බහ කර කර ඉන්න දෙපා කියලා අන් අයගේ භාවනාව කඩා කප්පල් වෙන විදිහට කටයුතු කරන්න දෙපා කියලා. භාවනා කරන්නට බැරි නම් පැත්තකට වෙලා නිදාගන්න ඒකට මගේ විරුද්ධත්වයක් නැහැ. අන් අයගේ භාවනාව කඩා කප්පල් වෙන විදිහට කතා බහ කර කර ඉන්න දෙපා. එක අතකින් විශාල පාපයක් සිදු කරගන්නවා. සමාධිය සමන් භාවනා කරන්නේ නැහැ. අන්න අයට භාවනා කරන්නට ඉඩ දෙන්නේ නැහැ. කතා බහ කර කර මේ පවවක් කරගන්න. මේ ස්ථානිකාවේ කවුරුලා ගන්නද? අර ඇතුළ යහපැත්තේ උපාසකාරාම වලට ගියාට පස්සේ මේගොල්ලෝ ඒක බෙදලා කරගන්න. ඉතින් කතා බහ කර කර කිසි කෙනෙකුට භාවනා කරන්න බැරි තත්ත්වයක් බුද්ධකෝ ඇති කරනවා. මෙතෙන් ගියත් මේ සතර සතිපට්ඨාන භාවනාවම නිරතම නිරන්තරයෙන්ම කරන්නේ තෝනේ. ඒ පෙන්දිකලක් භාවනා කරන්න බැරි නම් අද වශයෙන් පැත්තකට දාලා නිදාගන්න. ධම්මයෙන් නැවත නැවත කතා කර කර කතා කර කර මේ භාවනා කරන්නට ගියොත් මේක පසු මේ සති භාවනාව මා නවත්වන ලබන උපදේශය. ඒක අවසාන කරවාදී. ඔන්න එච්චරයි එනිසා මේ අය භාවනාවේ නිරතවන්න ඒ තුළින් අදාළම නිවන්ස ලබා ගැනීමට කටයුතු කරන්න සෑම දිනාටම නිවන්සම අත්පත් වේවා.